සූත්‍ර දේශනා ඇසුරෙන් පවත්වන දේශනා මාලාවේ අද දවසේදී අපි සූත්‍රයක් තෝරගත්තා සංයුත්ත නිකායට අදාළව සංයුත්ත නිකායේ ධම්මචක්ක පවත්තන වග්ගයේ කන්ද සච්ච සූත්‍ර දේශනාව තමයි අපි අද තෝරගත්තේ සූත්‍ර දේශනාව වශයෙන්. අපි මේ සූත්‍ර දේශනාව වන් ඇසුරෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ගැඹුරු ධර්මපරියායන් කැටි කරලා පටිච්ච සමුප්පාද න්‍යායට ගලපගෙන අපිට අපේ ජීවිතය තුළින් ධර්මයේ දකින්නට යම් උපකාරයක් කරගන්නට තමයි අපි මේ සූත්‍ර දේශනාවන් මේ විදිහට පවත්වන්නේ. විශේෂයෙන්ම මේ සූත්‍ර දේශනාවන්හි සඳහන් වෙන කාරණා අපි බලන අර්ථයට වැඩිය ගොඩාක් ඇතුළාන්තයක් දක්වා ගමන් කරනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් ඇතැම් සූත්‍ර දේශනාවන් තුල තියෙනවා මහණෙනි ඇහැ අනිච්චයි ඒ ඇහි අනිච්ච ස්වභාවය දකින්න කන අනිච්චයි නාසය අනිච්චයි දිව අනිච්චයි කියලා කියනවා හැබැයි ඇහැ කියන්නේ මොකද්ද කන කියන්නේ මොකද්ද නාසය කියන්නේ මොකද්ද දිවකය කියන්නේ මොකද්ද කියලා විස්තරයක් නැහැ ඇහැ කන නාසය දිව ශරීර අනිච්චසේ දකින්නට කියලා කියනවා එතකොට ඇහැකන නාසය දිව ශරීරය අනිච්චසේ දකින්නට කිව්වට පස්සේ අපි බොහෝ විට පුරුදු වෙනවා අපි ලෝක සම්මතාලතයට අරගෙන පවතින ඇහැක අනිච්ච දකින්නට. එහෙම නැත්නම් කාලයක් තිස්සේ පැවතුනා වූ අනාගතයටත් පවතිනා වූ ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් අරගෙන ඒ තුලින් එහි අස්තීර පැවැත්ම අනිච්චසේ දකින්නට හිතන් ඉන්නවා ගෙවෙන එක වෙනසෙන එක නැතිවි නැතිවි ඒක යනවා කියන තැනකින් ගන්න පටන් ගන්න තියෙනවා. හැබැයි ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නපු ඇහැකනාසී දිව ශරීරය නොවේයි බුදුරජාණන් වහන්සේ ඇහැකනාසී දිව ශරීරය කියන ටික අපිට පෙන්වලා දීලා තියෙන්නේ දකින්නට පුළුවන් කමක් නැහැ. අනිදස්සන විදිහටයි අපිට පෙන්වලා දීලා තියෙන්නේ. අනිදස්සන විච්ච ඇහැකනාසය දිව ශරීරේ සනිදස්සනයි දර්ශනීය කරගන්නට පුළුවන් දකින්නට පුළුවන් දැක ගන්නට පුළුවන් කාලයක් තිස්සේ පැවතෙන ඇහැකනක් නාසයක් දිවක් ශරීරයක් අපි දැකලා තියෙනවා අන්න ඒක ගෙවෙන ස්වභාවයෙන් යුක්තයි අස්තීර ස්වභාවයෙන් යුක්තයි කියලා නම් ඒ අනිත්‍යතාවය දකින්නට උත්සාහවන්ත වෙන්නේ ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්ම කාරණාවක් නොවෙන තැනකට යනවා අපි අපේ දෘෂ්ටියක් තුල ලබ්ධියක් තුල ඉඳගෙන ගලප ගන්න කාරණාවක් බවට ඒකපත් වෙනවා. අපි තෝරගන්නට ඕන එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වන ලද මේ සූත්‍ර දේශනාවන්හි ගැඹුරු අර්ථයන් සමහර විට අපි නොදන්නා කම නිසා අපිට අවබෝධයක් නැති කම නිසාවෙන් අපි ඒ කාරණා බොහොම සුළු කොට තකලා මේ බුද්ධ දේශනාවන් ගලප ගන්නවා අපේ ලෝක සම්මත ලෞකික අර්ථවලින්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා මේ සූත්‍ර දේශනා තුළ පවතින ගැඹුරු කාරණාවන් යන් විදර්ශනා නුවණක් දක්වා දර්ශන භූමියට පත්වීම දක්වා සාකච්ඡා කරලා විග්‍රහ කරගන්නට විශේෂයෙන්ම අද දවසේ අපි මේ කතා කරන්නට බලාපොරොත්තු වන සූත්‍ර දේශනාව දිහා බැලුවට පස්සේ මේ සූත්‍ර දේශනාව තථාගත බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කරපු විග්‍රහයකින් යුක්තයි. අපි තෝරගන්නට ඕන බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය විදිහට මුලින්ම අපිට දුක ගැන විස්තර කරලා දෙනවා. දුක ගැන විස්තර කළාට පස්සේ බුදුරජාණන් වහන්සේ මෙතන මේ සූත්‍ර දේශනාවේ දුක විදිහට අපිට පෙන්වලා දීලා තියෙන පංච උපාදානස්කන්ධය. චතුරාර්ය සත්‍යයේ දුක්ඛ ආර්ය සත්‍ය කුමක්ද කියන තැනින් පෙන්වලා දෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. එතකොට අපි හිතනවට වැඩි වෙනස් විදිහකට බුදුරජාණන් වහන්සේ මේ දුක ගැන පෙන්වන්නට උත්සාහවන්ත වෙලා තියෙනවා මේ සූත්‍ර දේශනාව තුළින්. එතකොට අපි බලන්නට ඕන මේක විශේෂයෙන්ම ධම්මචක්කප්පවත්තන වග්ගයේ තුල බුදුරජාණන් වහන්සේ ඉසිපතන මිගදායේ ඉඳලා පස්වග මහණුන්ට දේශනා කරපු සූත්‍ර දේශනාවක් තමයි මේ සූත්‍ර දේශනාවක්. එතකොට අපි දකින්නට ඕන මේ සූත්‍ර දේශනාවේ පෙන්නනවා විශේෂයෙන්ම චතුරාර්ය සත්‍යයට කොහොමද ගලපන්නේ දුක කුමක්ද දුක සමුදය කියන්නේ කුමක්ද දුක්ඛ නිරෝධය කුමක්ද නිරෝධගාමිනී පටිපදාව කුමක්ද දුක විදිහට පෙන්නලා තියෙනවා පංච උපාදානස්කන්ධය දුක්ඛ සත්‍ය විදිහට එතකොට දුක්ඛ නිරෝධ සත්‍ය විදිහට පෙන්වලා දීලා තියෙනවා දුක සමුදය සත්‍ය විදිහට පෙන්වලා දීලා තියෙනවා තෘෂ්ණාව දුක්ඛ සමුදය විදිහටත් තෘෂ්ණාවේ Nirodhaය දුක්ඛ Nirodha ගාමිනී දුක්ඛ Nirodhe විදිහටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ Nirodha ගාමිනී පටිපදාව විදිහටත් මෙතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ සූත්‍ර දේශනාව තුළ එතකොට අපි දකින්නට ඕන බුදුරජාණන් වහන්සේ මෙතනදී දුක විදිහට පංච උපාදානස්කන්ධය තමයි අරගෙන තියෙන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවේ එක මාත්‍රයක්වත් එක මොහොතකටවත් සැපක් තියෙන අය සුවයක් තියෙන අය සහනයක් තියෙන අය කියලා පෙන්වන්නේ නැහැ වර්ණනා කරන්නේ එතකොට ලෝකයේ කියලා කිව්වම අපි දකින්නට ඕන ලෝකයේ විදිහට අපිට යමක් හම්බ වෙනවා නම් හම්බෙන්නේ පංච උපාදානස්කන්ධය. ලෝකයේ කියලා කියන්නේ එහෙමනම් වෙන මොකක්වත් නෙවෙයි පංච උපාදානස්කන්ධේ ලෝකයේ බෞද්ධජනන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා. එහෙනම් ලෝකයේ කියන එක දුකක් බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මනාකොට මේ සූත්‍ර දේශනාවේ. එහෙනම් අපි ලෝකයේ කිව්වට පස්සේ අපි දකින්නට හොඳ නෑ සත්තුන්ගෙන් පිරිච්ච, මිනිස්යන්ගෙන් පිරිච්ච, ගස්ගල් වලින් පිරිච්ච ලෝකයක් ගැන නෙවෙයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. බුදුරජාණන් වහන්සේ නිතරම පෙන්වන්නේ පංච උපාදානස්කන්ධය ඇසුරු කරගෙන ලෝකය ගැන. පංච උපාදානස්කන්ධය ලෝකයයි කියලා පෙන්වුවේ. පංච උපාදානස්කන්ධය හට ගැනීම ලෝකයේ හට ගැනීම කියලා පෙන්වනවා. එතකොට පංච උපාදානස්කන්ධේ Nirodhe ලෝක Nirodhe කියලා පෙන්වනවා. පංච උපාදානස්කන්ධය නිරෝධ කරන පටිපදාවක් ඇත්නම් ඒ ලෝක නිරෝධගාමිනී පටිපදාව විදිහට භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වලා දීලා තියෙනවා විස්තර කරලා තියෙනවා. එහෙමනම් අපිට මෙතනදී නුවණක් එන්නට ඕන බුදුරජාණන් වහන්සේ මේ දුක්ඛ සත්‍ය විදිහට පෙන්වන්නේ ලෝකයේම දුකක් විදිහට පෙන්වලා දීලා තියෙනවා. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධ ලෝකයේ දුක විදිහට පනවලා තියෙනවා මෙතනදී. එහෙනම් අපි තව විදිහකින් තෝරගන්න ඕන මේ තෘෂ්ණාව දුක්ඛ සමුදය විදිහට පෙන්නනවා නම් පංච උපාදානස්කන්ධයේ සමුදයම තමයි එහෙනම් මේ තෘෂ්ණාවේ සමුදය කියලා කියන්නේ. එහෙනම් පංච උපාදානස්කන්ධයේ සමුදය වෙන්නේ තෘෂ්ණාව නිසා. පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්නට පුළුවන් තෘෂ්ණාව නිරෝධ කිරීමෙන්. එහෙනම් පංච උපාදානස්කන්ධයේ නිරෝධයම තමයි දුක්ඛ නිරෝධයේ විදිහට පෙන්වන්නේ. එනම් පංච උපාදානස්කන්ධය නිරෝධ කරන පිළිවෙත එහෙම නැත්නම් තෘෂ්ණාව නිරෝධ කරන පිළිවෙත එහෙම නැත්නම් දුක නිරෝධ කරන පිළිවෙත විදිහට සම්මා දිට්ඨිය ප්‍රමුඛ කරගත්ත ආර්ය ශ්‍රාංගික මාර්ගය පිළිබඳව බුදුරජාණන් වහන්සේ මනාකොට පැහැදිලි කරලා දෙනවා. එහෙමනම් අපිට දැන් නුවණක් ඇවිල්ලා තියෙන්නට ඕන දුක කියන්නේ පංච උපාදානස්කන්ධය නම් මේ පංච උපාදානස්කන්ධේ ලෝකේ නම් ලෝකේම දුකයි කියන තැන. එතකොට අපි ලෝකේ කියනකොට මම අර මුලින් කිව්වා වගේ දකින්නට නරකයි ගස්කල් වලින් පිරිච්චි සත්තුන්ගේ නැලදොර වලින් පිරිච්ච ලෝකයක් ගැන මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ කියලා නැහැ. අපි දකින්නට ඕන අපි හිතලා බලමුකෝ පුජ්‍යලත්වයෙන් ගත්තොතින් අපිට කියන්න පුළුවන් පොදු ලෝකයක් තියෙනවා අපි කාටත් පොදු ගස්ගල් වලින් පිරිච්ච ලෝකයක් තියෙනවා ඒ ලෝකේ මම ජීවත් වෙනවා අම්මා ජීවත් වෙනවා තාත්තා ජීවත් වෙනවා තාත්තා එක සත්වයක් මම එක සත්වයක් තව බොහෝ පිරිසක් ජීවත් වෙනවා අපි උපදුනේ පැවතිච්ච ලෝකයක ඒ පැවතිච්ච ලෝකෙමයි අපි කාලයක් තිස්සේ ජීවත් වෙන්නේ ජීවත් වෙලා අපි මැරිලා ගියත් ඒ ලෝකේ තවම පවතිනවා කියන තැනකිනුයි අපි අරගෙන තියෙන්නේ හැබැයි අපි දකින්නට ඕන මේ ලෝකයේ පංච උපාදානස්කන්ධයෙන් පනවල තියෙනවා නම් පංච උපාදානස්කන්ධ ලෝකයේ කියන එක මට හම්බ වෙන ලෝකෙ නෙවෙයි තව කෙනෙකුට හම්බ වෙන්නේ. එහෙමනම් මගේ දැක්ම නෙවෙයි තව කෙනෙකුට තියෙන්නේ. එහෙනම් අපි දකින්නට ඕන මෙතනදී කෙනෙකුගෙන් කෙනෙකුට සාපේක්ෂව මෙන්න මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ කියන එක වෙනස් වෙනවා. එනම් අපි දකින්නට ඕන කාටත් පොදු ඊයේත් පැවතුණු අදත් පවතින ලෝකයක් තියෙනවා කියලා නෙමෙයි. පංච උපාදානස්කන්ධේ හටගන්නේ කොතනද? අන්න එතන ලෝකේ හටගන්න බව දකින්නට ඕන. පංච උපාදානස්කන්ධේ යම් නිරෝධයක් තියෙන කොතනද? අන්න එතන ලෝකේ නිරෝධයේ බව දකින්නට ඕන. එහෙමනම් අපි දකින්නට ඕන යථාර්ථයක් තියෙනවා. පංච උපාදානස්කන්ධය තුල අපි ජීවත් වෙන තාක්කල් පංච උපාදානස්කන්ධයෙන් නොමිදෙන තාක්කල් දුකෙන් නොමිදුනා වෙනවා දුකෙන් මිදුනේ නෑ වෙනවා දුක තුලම ජීවත් වුණා වෙනවා දුක තුරුළු කරගත්තා වෙනවා ඒ නිසා මෙන්න මේ පංච උපාදානස්කන්ධයේ විදිහට විස්තර කළා තියෙනවා රූප උපාදානස්කන්ධ වේදනා සංඥා සංඛාර විඥාන උපාදානස්කන්ධේ පංච උපාදානස්කන්ධේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. එහෙමනම් මෙන්න මේ උපාදානස්කන්ධ පහට ලෝකේ කියලා පෙනෙව්වා ඒ වගේම දුක කියලා පෙනෙව්වා. එහෙනම් අපි තෝරගන්නට ඕන මම කියලා අපි අරගෙන තියෙනවා නම් මගේ කියලා අරගෙන තියෙනවා නම් අරගෙන තියෙන්නේ මේ පංච උපාදානස්කන්ධයමයි. රූපෙන්තරෝ වේදනාවෙන්තරෝ සංඥාවෙන්තරෝ සංඛාරෙන්තරෝ විඥාණයෙන්තරෝ අපිට පුජ්‍යලත්වයක් පනවන්නට වෙන කිසිවක් නැහැ. පංච උපාදානස්කන්ධය යම් තැනක හටගත්තා නම් මෙන්න මෙතන ලෝකේ හටගත්තා. මෙන්න මේ හටගත්ත පංච උපාදානස්කන්ධයටයි අපි පුජ්‍යලත්වයක් අරගෙන මම තමයි මේ ලෝකේ පරිහරණය කරන්නේ. ඇතුළාන්තේ මම කියලා කෙනෙක් ඉන්නෝ එයාට තමයි මේ බාහිර ලෝකයේ පේන්නේ කියලා අභ්‍යන්තරයේ පුජ්‍යලේ පනවගෙන බාහිරේ ලෝකයක් ඇත අභ්‍යන්තරයේ පුජ්‍යලේ ඇත ලෝකේ දකින්න කියන තැනීම අපි ඔන්න මොකද්ද කරලා තියෙන්නේ මේන්න මේ විදිහේ වැරදි තැනකටපත් වෙලා පංච උපාදානස්කන්ධේ පුජ්‍යලත්වයෙන් අරගෙන දුක තුරුළු කරගෙන තියෙනවා අපි දැක්කනම් ඉවරයි හේතුඵල න්‍යායිකව පටිච්ච සමුප්පාදයට අනුකූලව රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා ධර්මතා ටිකක් පහළ වෙනවා. එතකොට මෙන්න මේ පහළ වෙන ධර්මතා ටිකේ අපිට ඇත්තටම ලෝකයේ විදිහට හඳුනා ගන්නට ලැබෙනවා නම් ලැබෙන්නේ මෙන්න මේ ස්කන්ධ ධර්මතා ටික විතරයි. මේ ස්කන්ධ ධර්මතා ටිකෙමුත් අපි දකින්නට අවශ්‍යයි වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටික විතරයි අපිට යථාර්ථي හම්බෙන්නේ. ඇයි අපි එහෙම කියන්නේ? අපි හිතලා බැලුවොතින් තණ්හා උපදින ක්‍රමවේදය පිළිබඳව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භව එහෙනම් දැන් අපි දකින්නට ඕන භවපච්චා ජාති ජාතිපච්චා ශෝක පරිදේව දුක්ඛ දෝමනස පායාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස සමුදයෝ හෝති. එහෙනම් ඔන්න දුකේ හට ගැනීම විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා. එතකොට මේ ස්පර්ශය නිසා වේදනාවක් හටගන්නවා නම් මෙන්න මේ වේදනාව ඇසුරු කරගෙන තණ්හාව උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. එහෙනම් වේදනාව හටගත්ත පමණින් තෘෂ්ණාව උපදින්නේ නැහැ. මොකද වේදනාව කියන්නේ දැනගන්න ස්වභාවය, අඳුනගන්න ස්වභාවය. වේදනාව සුඛ දුක්ඛ උපේක්ෂා ආදී කොටගෙන තුන් ආකාරයකින් වේදනාව ප්‍රදාන වශයෙන් දක්වනවා. මේ වේදනාවේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි තෘෂ්ණාව හටගන්නේ. වේදනාවේ යථාර්ථය දන්නේ නැති නිසා මෙන්න මේ තෘෂ්ණාව ගොඩනැගෙන බව අපිට දකින්න නුවණක් තියෙන්නට ඕන. අපි හිතලා බැලුව බොහෝ පිරිසක් හිතාගෙන ඉන්නේ මේ වේදනාව කියන එක රෙදෙන ආර්ථයෙන් රෙදෙන දෙයක් කියලා අරගෙන තියෙනවා. නෑ මේ වේදනාව කියලා කියන්නේ අපිට යම් දැනෙන ස්වභාවයක් එහෙම නැත්නම් දැනගන්න ස්වභාවයක් තමයි වේදනාවෙන් අපිට සිද්ධ වෙන්නේ. ඇහැට රූපයක් ගැටිලා චක්කු විඥානයක් පහළ කළාට පස්සේ තුන්දෙනාගේ ස්පර්ශය හඳුනා ගැනීමයි මේ වේදනාව. කනට ශබ්දයක් ගැටිලා සෝත විඥානයක් පහළ වෙලා ඒ තුන්දෙනාගේ ස්පර්ශය හඳුනා ගැනීමයි වේදනාව. දිවට රසයක් ගැටිලා දිව්‍යා විඥානයක් පහළ වෙලා ඒ තුන්දෙනාගේ ස්පර්ශය හඳුන ගැනීමයි වේදනාව. එතකොට මේ හඳුන ගැනීමට උපකාර කරනවා වේදනාව සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ධර්මතා තුන. අපි මෙතනදී බොහෝ දෙනෙක් හිතනවා එහෙමනම් රූපයේ තියෙන දේ තමයි අතුලාන්තයේ ඉන්න කෙනෙක් විසින් විඳින්නේ. සබ්දේ තියෙන දේ තමයි අතුලාන්තයේ ඉන්න කෙනෙක් විසින් විඳින්නේ. ගන්ධයේ තියෙන දේ තමයි අතුලාන්තයේ ඉන්න කෙනෙක් විසින් විඳින්නේ. රසයේ තියෙන දේ තමයි අතුලාන්තයේ ඉන්න කෙනෙක් විසින් විඳින්නේ. ස්පර්ශයේ තියෙන දේ තමයි අතුලාන්තේ ඉන්න කෙනෙක් විසින් ඉන්නේ බොහෝ වෙලාවට අපිට වරද්දව ගත තැනක් තමයි ඇහැ කන නාසය දිව ශරීරයේ කියන ටික අනිදස්සනයි කියපු තැනක අපි හිතන් ඉන්නව ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් දරාගත්ත පුජ්‍යලයක අපිට මුණ ගැහිලා තියෙනවා කියලා. හැබැයි අපිට මෙතනදී නුවණක් එන්නට ඕන ඇහැ කන නාසය දිව කියන එක බුදුරජාණන් වහන්සේ අනිදස්සනයි කිව්වනම් සනිදස්සන විදිහට අපිට පෙන්වනවා නම් වර්ණ සටහනයි සනිදස්සන වෙලා තියෙන්නේ වර්ණ සටහනයි සනිදස්සන කියලා. අපිට මේ ඇහැ කන නාසය දිව ශරීරය කියලා අපි භෞතිකයෙන් අද ගන්න හැමතැනම අපි දකින්නට ඕන ඒ සනිදස්සන වෙලා තියෙන්නේ ඇහැ නොයි වර්ණ සටහන බව. අපි මේ කන කියලා අල්ලලා පෙන්නකොට මේ නාසය මේ දිව මේ කය කියලා අල්ලලා පෙන්නන තැනදී සනිදාසන වෙලා තියෙන වර්ණ සටහන විතරයි. ඇල්ලුවතින් අපි තෝරගන්නට ඕන ඒ මොහොතේදී අපිට පොට්ටබ්බ ධර්මයක ස්පර්ශය නිසා දැනගත් වේදනාව විතරයි පහළ කරලා තියෙන්නේ. අපිට අඩුම තරමේ කය කියන එක දකින්නට බෑ මේ කය දකින්නව නෙවෙයි අපිට පෙනෙන්නේ දකින්නේ සනිදස්සන විච්ච වර්ණ සටහන විතරයි සනිදස්සන ඒකත් කාටවත් පේනව නෙවෙයි ඒක අපි දකින්නට ඕන ඇතුළාන්ත ඉන්න කෙනෙකුට බාහිරක් පේනව නෙවෙයි මෙතන සිද්ධ වෙන්නෙම ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා එහෙනම් අපි මේ පෙනෙනවා කියලා කියන්නේ මේ වේදනා මට්ටම සංඥා සංකාර විඥාන තුලින් හඳුනගන්න එක එහෙනම් අපි නිතරම සංඥා සංකාර විඥාන තුලින් හඳුනගන්නේ වේදනාව මිසක රූපය නෙවෙයි. අපිට කවදාකවත් රූපය කියන එක හඳුනගන්න බෑ. රූපය කියන එක දකින්න බෑ. මේ නිතරම අපි සංඥා සංකාර විඥාන තුලින් හඳුනගන්නේම වේදනාවක් කියන එක පිළිබඳ අපිට නුවණෙන්න ඕන. මොකද අපි තෝරගන්නට ඕන වේදනාව කියන එක රූපයේ තිබිලා එනවා කියලා කියන්න බෑ. වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූපයන් තුල තිබිලා වේදනාවක් එනව නෙවෙයි. එහෙම එනවනම් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා රූපපච්චා වේදනා, සද්දපච්චා වේදනා, ගන්ධපච්චා වේදනා, රසපච්චා වේදනා, පොට්ටබ්බපච්චා වේදනා කියලා. එහෙනම් අපිට මෙතනදී නුවණක් යෙදিলা තියෙන්නට අවශ්‍යයි විශේෂයෙන්ම ස්පර්ශය නිසා වේදනාව පහල කළා මිසක මේ වේදනාව කියන එක කොයිම මොහොතකවත් රූපේ තිබිලා ආවේ නැති බවට දකින්නට ඥානයක් තියෙන්නට ඕන. එහෙනම් අපි හොඳට දකින්නට ඕන චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා කියනකොට ඇහැ කියන ධර්මතාවයේ රූපේ කියන ධර්මතාවයේ චක්කු විඥානයේ කියන ධර්මතාවයේ ස්පර්ශ වෙලා අන්නේ හිස්පරස වෙලා වේදනාව පහල කරනකොට ඇහැ කියන එක ඉතිරි නැතුව නිරෝධ වෙලා ඉවරයි රූපය කියන එක ඉතිරි නැතුව නිරෝධ වෙලා ඉවරයි චක්කු විඥානය කියන එක ඉතිරි නැතුව නිරෝධ වෙලා ඉවරයි අපිට එහෙමනම් මෙන්න මේ වේදනාව කියන මට්ටම තමයි දැනගන්නට වෙන්නේ සංඥා සංකාර විඥාන වලින්. ඒ දැනගන්නකොට ඒ වේදනාවත් ඇත්තටම ඉතිරි නැතුව නිරෝධ වෙලා ඉවරයි. ඒ නිසාමයි කියන්නේ මෙන්න මේ රූපය කියන ධර්මතාවය චිත්ත විප්‍රයුත් ධර්මතාවයක් මේක හිතේ යෙදෙන ධර්මයක් නෙවෙයි ඒ වගේම මේක චෛතසිකයකුත් නෙවෙයි අචේතසිකන් චිත්ත විප්‍රයුත්තන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා හිතේ යෙදෙන්නේ නැහැ කියලා කියන්නේ අපිට හිතෙන්න පුළුවන් එහෙමනම් අර ස්පර්ශය නිසා ගොඩ නැගිච්ච වේදනාව හිතේ යෙදුනා නේද කියලා හැබැයි අපි තෝරගන්නට ඕනේ රූපයෙන් ආපු වේදනාවක් නෙවෙයි යෙදුනේ. මොකද අපි තෝරගන්නට ඕන අපිට හිතෙන්නේ එළියේ තිබුණු රූපෙමයි අපි දැක්කේ කියලා. එහෙනම් මේ දකින්නවා කියන මට්ටම තමයි වේදනාව කියන මට්ටම. එහෙනම් අපි තෝරගන්නට ඕන මේ වේදනාව කියන එක රූපේ තිබිලා ආපු බව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ස්පර්ශය නිසා හටගත්තා. එහෙනම් ඒ ස්පර්ශය නිසා හටගත් වේදනාව අපි සංඥා ඔස්සේ සංකාර ඔස්සේ විඥාන ඔස්සේ හඳුනා ගන්නකොට ඒ වේදනාවත් ඇත්තටම ඉතිරි නැතුව නිරෝධ වෙලා ඉවරයි. රූපයත් ඉතිරි නැතුව නිරෝධ වෙච්ච තැනක වේදනාවත් ඉතිරි නැතුව නිරෝධ වෙච්ච තැනක අපි නැවත රූපයත් පවතිනවා වේදනාවත් පවතිනවා කියන මුලාවකටපත් වෙලා පුජ්‍යලත්වයෙන් මෙන්න මේ තුල බැස ගැනීමම තමයි දුක තුල මුල් බැස ගැනීම. ඒකමයි දුක. අපි දකින්නට ඕනේ එතනමයි පංච උපාදානස්කන්ධය එතනමයි ලෝකය කියන එක උදා වෙන්නේ ලෝකය කියන එක සකස් වෙන්නේ. මේ ලෝකයමයි දුක කියලා දකින්නට ඕනේ. එහෙනම් ලෝක සංඥාවක් අපිට පවතින හේතුව තමයි ලෝකයක් තියෙනවා බාහිරෙන් ඒ බාහිර ලෝකේ දකින අභ්‍යන්තරී පුජ්‍යලයෝ ඉන්නවා කියන දෘෂ්ටිය නිසා තමයි අපිට ලෝක සංඥා පවතින්නේ. එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය ගොඩ නැගෙන්නේ. මෙන්න මේ ගොඩනැගෙන පංච උපාදානස්කන්ධය නිසාමයි අපිට සසර ගමනට දුක සමුදය වෙන්නේ. දුක නිරෝධ කරන පංච උපාදානස්කන්ධය නිරෝධ කරන ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨි නුවණ ඥානෙ පහළ නොවන්නට හේතුව මේකමයි කියන නුවණක් අපිට මෙතනදී එන්නට ඕන. එහෙමනම් අපි දැක ගන්නට ඕන විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධය කියන්නේ මෙන්න මේ විදිහට හේතු ප්‍රත්‍යයෙන් ගොඩනැගෙන ධර්මතාවයක්. එතකොට මෙන්න මේ උපාදානස්කන්ධයක් බවට මේකපත් වෙන්නේ අවිද්‍යාව මූලික කරගෙන එහෙම නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන මෙන්න මේ තෘෂ්ණාව මූලික කරගෙන බව මේ බුද්ධ දේශනා අපිට පැහැදිලිවම දේශනා කරලා තියෙනවා. එහෙනම් මේ තෘෂ්ණාව ගොඩනැගෙන්නේ කුමක් ආරම්භයලාද කියලා අපි කතා කළා වේදනාව කියලා. එතකොට මේ වේදනාව තුල ඇත්ත ඇති සැටියෙන් දන්නේ නැති නිසා තෘෂ්ණාව ගොඩනැගෙන බව අපි සාකච්ඡා කරගන්නට යෙදුණා. මොකද්ද එහෙමනම් මේ වේදනාවේ ඇත්ත ඇති සැටියෙන් නොදන්නා බව කියලා කියන්නේ? මේ වේදනාව කියන එක රූපේ තිබිලා එන්නේ, ශබ්දේ තිබිලා එන්නේ, ගන්ධේ තිබිලා එන්නේ. රසයේ තිබිලා එන්නේ, ස්පර්ශයේ තිබිලා එන්නේ කියලා ගත්තා වූ මුලාව නිසා අපිට මොකද්ද වෙන්නේ? ඒක විඳින්නෙක් ඉන්නවා කියන අවිද්‍යාසහගත දැක්ම නිසාම මොකද්ද වෙන්නේ අන්නේ විඳින මම කියන දෘෂ්ටිය මූලික කරගෙන මෙන්න මේ අවිද්‍යාසහගත මුලාව නිසාම තෘෂ්ණාව උපදිනවා තෘෂ්ණාව උපදින තාක්කල් පංච උපාදානස්කන්ධي උපදිනවා පංච උපාදානස්කන්ධي ඉපදීම කියලා කියන්නේ එහෙමනම් අපි දකින්නට ඕන දුකේ ඉපදීම බව මෙතන තෘෂ්ණාව ඉපදෙනවා මෙන්න මේ විදිහට දුක්ඛ සමුදය වෙන බව අපි දකිනවා මෙනම් මෙන්න මේක නිරෝධ කරන යම් පිළිවෙතක් ඇද්ද? අන්න ඒක තමයි දුක නිරෝධ කරන පිළිවෙත. තෘෂ්ණාව කියන එක නිරෝධ කරන්නට බලෙන් පුළුවන් කමක් නැහැ. අවිද්‍යාව යම් තැනක නිරෝධ වුණොත් අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ එනම් මෙන්න මේ අවිද්‍යාව යම් තැනක නිරෝධ වුණොත් දුක නිරෝධ කරන්නට පුළුවන් කමක් තියෙනවා. අවිද්‍යාව නිරෝධ නම් දුක හට ගන්න ක්‍රමයක් නැහැයි. අවිද්‍යාවෙන් නම් තෘෂ්ණාව ගොඩ නැගෙන්නේ. තෘෂ්ණාවට හේතුව නැති වුණාට පස්සේ අන්න දුක උදා වෙන්න එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය උදා වෙන්න තිබුණු හේතු නිරෝධ වෙලා යනවා. අපිට නුවණක් පහළ වී යුතුයි ඥානයක් පහළ වී යුතුයි එහෙමනම් මෙතනදී පංච උපාදානස්කන්ධ ලෝකේ හට ගැනීම සහ පංච උපාදානස්කන්ධ ලෝකේ නිරෝධ කරන පිළිවෙත පිළිබඳව. අපි බොහෝ සෙයින් බොහෝ පිරිසක් <clears throat> මේ වේදනාව කියන එක යථාර්ථය තෝර අරගෙන නැහැ. හිතන්නේම අපිට රූපය දකින්නට පුළුවන් රූපය පරිහරණය කරන්නට පුළුවන් රූපය දකින්නට පුළුවන් කියනකොටම එයා දෘෂ්ටිගත වෙලා ඉවරයි වේදනාව රූපේ තිබිලා එනවා කියලා. මොකද දිට්ඨ සුත මුත විඤ්ඤාත කියලා කියන්නේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න මට්ටම. මේ පෙනෙන ඇහෙන දැනෙන දැනගන්න මට්ටම තමයි තව පැත්තකින් අපි වේදනාව කියලා කියන්නේ. මෙන්න මේක තමයි අපි සංඥා සංකාර විඥාන ඔස්සේ හඳුනගන්නේ. එහෙනම් වේදනාව කියන එක පෙනෙනවා කියන එක ඇහෙනවා කියන එක දැනෙනවා දැනගන්නවා කියන එක අපි ගන්නවා නම් රූපේ තිබිලා එන එකක්ය, ශබ්දේ තිබිලා එන එකක්ය, ගන්ධේ තිබිලා එන එකක්ය, රසයේ තිබිලා එන එකක්ය, ස්පර්ශේ තිබිලා එන එකක්. තව විදිහකින් කියනවා නම් රූපයයි පෙනුනේ, ශබ්දයයි ඇහුනේ. ඉතින් මේක ලෝක සම්මතයක් මිසක ඇත්තටම අපි තෝරගන්නට ඕන පෙනීම ඇහිීම දැනීම කියන ටිකටම තමයි අපි කියන්නේ වේදනා කියලා තව පැත්තකින්. එහෙනම් වේදනාව රූපෙන් ආවය, සද්දෙන් ආවය, ගන්ධෙන් ආවය, රසෙන් ආවය, පොට්ටබ්බෙන් ආවය කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් පෙන්නලා දීලා නැහැ. ස්පර්ශය නිසා වේදනාව හටගත්ත පස්සපච්චය වේදනාව. එහෙනම් ස්පර්ශය ඇසුරු කරගෙන වේදනාව ගොඩනැගෙන බව දකින්නට ඕනක් තියෙන්නට අවශ්‍යයි. ස්පර්ශය නිසා නම් වේදනාව ගොඩ නැගුණේ එහෙම නැත්නම් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන නම් වේදනාව කියන එක පහළ වුණේ කොයිම මොහතකවත් වේදනාව අතන තිබිලා යාවේ මෙයා වින්දය කියලා කියන්න බෑ මෙයාටයි දැන් විඳින්න ලැබුණේ කියලා කියන්න බෑ එහෙනම් කවුරුවත් වේදනාව හදනව නෙවෙයි කාටවත් වේදනාව හදාගන්න පුළුවන් කමක් නෑ තව බොහෝ පිරිසක් හිතනවා මෙන්න මේ වේදනාව කියන එක අපි කෙනකෙනාගේ හිත තුල හදාගන්නවය ඒ හදාගත්ත තමයි තණ්හා වෙන්නේ හදා ගැනීම නිසායි තණ්හාව සිද්ධ වෙන්නේ කියලා හැබැයි අපි තෝරගන්නට ඕන විපාක වේදනා විදිහට සුඛ දුක් උපේක්ෂා වේදනා තුනකුත් පනවනවා. අවිද්‍යාව මූලික කරගත්ත අවිද්‍යාව තුලින් ගොඩ නැගින පටිච්ච සමුප්පාදයකට කවදාකවත් මෙන්න මේ පංචස්කන්ධයේ සුද්ධ ස්වභාවය මුණ ගැහෙන්නේ නැහැ. මුණ ගැහෙන්නම පංච උපාදානස්කන්ධය. එහෙනම් අපි තෝරගන්නට ඕන අවිද්‍යාව මූලික කරගෙන පටන් ගත්ත පටිච්චසමුප්පාද චක්‍රයක් කවදාකවත් අවිද්‍යාපච්ච සංඛාර වලින් ආරම්භ වෙලා කවදාකවත් මේ පටිච්චසමුප්පාදේ වේදනාවට තණ්හා නොකර ඉන්නට පුළුවන් කමක් නැහැ කවුරුවත් ඉන්නව නෙවෙයි අවිද්‍යාව මූලික කරගෙන පටිච්චසමුප්පාදයක් ක්‍රියාත්මක වුණොත් තණ්හා උපාදාන භව වලින් ඒක කෙරවල වෙනවා එහෙනම් තණ්හා උපාදානී කාන්ත වශයෙන් සිද්ධ වෙනවා. ඇයි තණ්හාවට හේතුව තියෙන අවිද්‍යාව නැමැති මූලය? එහෙනම් විද්‍යාව කියලා කියන්නේ අපි තෝරගන්නට අවශ්‍යයි විද්‍යා ඥානය පහල කර ගැනීම කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ඇත්ත ඇති සැටියෙන් දැකීම. මේක පටිච්ච සමුප්පන්න යාන්ත්‍රණයක් බව දැකීම මේක පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙන න්‍යායක් බව දකිනවා. මෙන්න මේක දකින්නහුට දක්නහුට කවදාකවත් තෘෂ්ණාවට හේතුවක් නැහැ. ඒ දකින්න ඥානය තුල දර්ශනය තුල ක්‍රියාත්මක වෙන මොහතක් මොහතක් පාසා විද්‍යාව තුල අපි පිහිටන මොහොතක් මොහොතක් පාසා මොකද්ද වෙන්නේ? අන්න අවිද්‍යාව මූලික කරගත්ත පටිච්ච සමුප්පාදයට හේතුවක් නෑ. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඒ තුල කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර යෙදිලා යම් ස්පර්ශයක් නිසා වේදනාවක් පහළ කළත් වේදනාව මූලික කරගෙන තෘෂ්ණාවට හේතුවක් නෑයි. දැන් දන්නවා මේ වේදනාව එළියේ තිබිලා එන එකක් ඇතුළේ ඉන්න කෙනෙක් පරිහරණය කරන එකක් නෙවෙයි. මෙන්න මේ වේදනාව ස්පර්ශය නිසා ගොඩනැගුණු වේදනාවක් මේකත් අපි හඳුනගන්නේ සංඥා සංකාර විඥාන ස්කන්ධ ධර්මතා තුලේ ඒ හඳුන ගන්න මොහොත වෙනකොට ඒ වේදනාවත් මොකද වෙලා තියෙන ඒ නාම ධර්මතාවයත් ඉතිරි නැතුව අතීතයට නිරෝධ වෙච්ච නාම ගෝත්‍රයක් බවට පත් වෙලා ඉවරයි කියලා අපි දකින්නට ඕන. එහෙනම් මේකෙන් කියන්නේ මේ නාම ගෝත්‍රය දිරලා යනවා කියන එක නෙවෙයි මේ කියන්නේ. නාම ගෝත්‍රයක් බවට පත් වෙලා ඉවරයි නාම ගෝත්‍රයත් අපි ආවර්ජිනේ කරන්නේ මනට ධම්මයක් ගැටිලා මේ මොහොතේ එහෙනම් අපි නිතරම තෝරගන්නට ඕන අපිට මුණ ගැහෙන්නේ ලෝකයේ විදිහට යථාර්ථයේ නාම ධර්මතා ටික විතරමයි රූපය කියන එක නෑ කියලා මෙතනින් අදහස් කරන්නේ හේතු ප්‍රත්‍යයෙන් වෙන්න මේ රූපය කියන එක හටගෙන ඉතිරි නැතුව නිරෝධ වෙච්ච තැනක ඒකේ මතක සංඥාවක් විදිහට තමයි මේ වේදනාව පහළ කරන්නේ අනේ වේදනාවත් අපි තෝරගන්නට ඕන මන ධම්ම ක්‍රියාකාරීත්වයෙන් නාම ගෝත්‍ර විදිහට අපිට මොකද්ද කරන්නේ ආවර්ජනය කළ මේ දෙන්නේ අතීතයට ගිය මතක සටහනක් බව අපිට නුවණක් එන්නට ඕන එහෙමනම් අපි නිතරම මේ ලෝකයේ විදිහට පරිහරණය කළාට පුජ්‍යලත්වෙන් අරගෙන බාහිර ලෝකයක් අභ්‍යන්තරයේ කෙනෙකුට මුණ ගැහෙනවා කියලා කවම කවදාකවත් යථාර්ථයේ අපිට රූපේ කියන එක මුණ ගැහිලා නැහැ. මෙන්න මේ රූපේ මුණ ගැහිලා නැහැ කියනකොට බොහෝ දෙනෙක් කියනවා මේ යස අපූර්වට රූප පේන්නේ සද්ද ඇහෙන්නේ. එතකොට යස අපූර්වට රූප පේන්නේ සද්ද ඇහෙන්නේ ගන්ධ විඳින්නේ රස විඳින්නේ ස්පර්ශ විඳින්නේ කියලා කියනකොටම මෙන්න මෙතන මුලාවක් හැදිලා මොකද්ද විඳින්නේ ඉන්න බවට <clears throat> විඳින දෙයක් ඊයේ තිබුණු අදත් තියෙන හෙටත් පවතින දෙයක් හම්බුන බවට ඒ විතරක් නෙවෙයි වේදනාව කියන එක රූපේ තිබිලා ආපු බවටත් ඒ වේදනාව කියන එක රූපේ තිබිලා ඇවිල්ලා කෙනෙක් විසින් විඳිනවා කියන තැනට මුලා වෙලි ඉවරයි. නිතරම අපි තෝරගත්තනම් අපිට මේ වේදනා කියන මට්ටම අපි දැක්කනම් එහෙම නැත්නම් ditta sutamuta විඤ්ඤාති කියන මට්ටම අපි දැක්කනම් අද දවසේදී මේක ස්පර්ශය නිසා ඉපදිච්ච ධර්මතාවයක් බව එහෙනම් ඒ ස්පර්ශය නිසා වේදනාව හටගන්නකොට ඇහැ රූප චක්කු විඥාන, කන ශබ්ද සෝත විඥාන, නාසය ගන්ධ ගාන විඥාන, දිව රස දිව්‍යා විඥාන, කය පොට්ටබ්බ කාය විඥාන කියන ටික ඉතිරි නැතුව නිරෝධ වෙලා හමාරයි. මෙන්න මේ වේදනාව පහල කරලා ඒ වේදනාව සංඥා සංකාර විඥාන ඔස්සේ හඳුන ගැනීමක් කළේ නැත්නම් අපිට රූපය කියලා හඳුනගන්න කිසිවක් නැහැ. එහෙනම් අපි මේ රූපය කියලා නිතරම හඳුනගන්නේ වේදනාවත් ඉතිරි නැතුව නිරෝධ වෙච්ච තැනක ඒක යලි ආවර්ජනය කරලා දෙන මතක සටහනක් විතරමයි කියලා අපි තෝරගන්න ඕනේ. එහෙනම් ඒ ආවර්ජනය කළ දැනගන්න මොහොත වෙනකොටත් ඒ නාම ධර්මතාවයත් අතීතයට නිරෝධ වෙලිවරයි. එහෙනම් මෙන්න මේක අතීතයට ඉතිරි නැතුව නිරෝධ වෙලා යන ධර්මතාවයක් තුළ මමත්වයෙන් පුජ්‍යලත්වයෙන් පණවන්න දෙයක් නැති බව අපිට නුවණක් පහළ වෙන්නට ඕන. එනම් මෙන්න මෙතනින් අපි දැකගත්තා නම් පංච උපාදානස්කන්ධය හට ගැනීම කොයි විදිහටද සිද්ධ වෙන්නේ? අවිද්‍යාව, තෘෂ්ණාව, කම්ම ආහාර නිබ්බන්ති ලක්ෂණ තුලින් මෙන්න මේ පංච උපාදානස්කන්ධය පහළ වෙන බව දැක්කනම් මේ දර්ශනයේ නොදකින මේ යථාර්ථයේ පටිච්චසමුපාද න්‍යාය නොදකින අවිද්‍යාව තියෙන තාක්කල් තෘෂ්ණාවට හේතු තියෙනවා. අන්නේ තෘෂ්ණාව තියෙන තාක්කල් අපි දකින්නට ඕන කම්ම සමුදේ වෙනවා. ඒවට දිගින් දිගට ආහාර සපයලා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා විදිහට අපි මොකද්ද කරන්නේ? කාම භව, රූප භව, අරූප භවයේ තුල නැවත සරන්නට අවශ්‍ය කරන සසර පැවැත්මට උපකාර කරන විඥාන ශක්තියක් නිබ්බන්ති ලක්ෂණන් තුලින් උදා කරගන්න. අවිද්‍යාව නිරෝධ වුණා නම් තණ්හාව නිරෝධ වෙන තණ්හා නිරෝධ වුණා නම් ආහාර නැහැ කම්ම සකස් වෙන්නේ. කම්ම නිරෝධයි අන්න එතනින් විපරිණාම ධම්මන් කියන න්‍යාය අපිට දකින්නට පුළුවන්. පංච උපාදානස්කන්ධය නිරෝධ කරන පිළිවෙත ඔන්න ඔතනින් දකින්නට පුළුවන්. අවිද්‍යාව නිරෝධ වුණොත් අපි දකින්න ඕන රූපස්කන්ධේ රූපාදානස්කන්ධේ නිරෝධයි. එහෙනම් අවිද්‍යාව නිරෝධෝ රූප නිරෝධෝ. එහෙනම් මෙන්න මෙතනින් අපි දකින්නට ඕන. අවිද්‍යාව නිරෝධ වෙච්ච තැනක රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයට හේතුවක් තිබුණා නම් මෙන්න මේ හේතු සියල්ල නිරෝධ වෙලා යන පංච උපාදානස්කන්ධයන් නිරෝධයක් ඇද්ද අන්න එතන අපි දකින්නට ඕන ලෝකයේ නිරෝධය තෘෂ්ණාවේ නිරෝධය මෙන්න මේ විදිහට දකින සම්මා දිට්ඨි ඥානේ පහළ වුණා නම් මෙන්න මීට අනුකූලවයි දුක නිරෝධ කරන පිළිවෙත ගමන් කරන මාර්ග ඥානෙ උපදින්නේ එහෙමනම් අපි මෙන්න මේ විදිහට මේ සූත්‍ර දේශනාව තුළින් පංච උපාදානස්කන්ධය පිළිබඳ විග්‍රහ කරගන්නට යෙදුණා. පංච උපාදානස්කන්ධයේ සමුදයත් නිරෝධයත් නිරෝධ කරන පිළිවෙතක් පිළිබඳ ඥානයක් නුවණක් පහළ කරගන්නට යෙදුණා. මේ පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්නට නම් අපිට පුළුවන්කමක් කොයිම මොහොතකවත් නෑ පුජ්‍යලත්වයෙන් අරගෙන. පුජ්‍යලයක් විසින් තමයි මේ තෘෂ්ණාව හදාගන්නේ. පුජ්‍යලයක් විසින් එළියේ තියෙන රූපයක් දිහා බලලා සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් උපේක්ෂා වශයෙන් වේදනාවක් හදාගෙන ඒ වේදනාවට කෙනෙක් තණ්හා වෙනවා කියලා ගත්තොත් කවදාකවත් අපිට නිවන් දකින්නට බෑ. ඒ තාක්කල් එයා පුජ්‍යලත්ව ඉඳගෙන උත්සාහවන්ත කරනවා එහෙනම් මේ වේදනාව කියන එක ස්පර්ශයෙන් හටගන්නවා කියලා නෙවෙයි ගන්නේ. වේදනාව කියන එක මම විසින් හදාගන්නවයි කියලා අරගෙන වේදනාව නැති කරන්නට ඕන අපිට තෘෂ්ණාව නැති කරන්නට නම් කියලා අන්න මොකද්ද කරන්නේ අඳුර තුල ඉඳගෙන අඳුරෙන් අඳුර නසන්නට උත්සාහවන්ත වෙනවා කවදාකවත් අපිට පුළුවන් කමක් නැහැ අඳුරෙන් අඳුර නසන්නට ආලෝකයේ වැටිච්ච දවසට අඳුර කියන එක නැති වෙලා යනවා මිසක් ආය අඳුර නසන්න අමුතු දෙයක් කරන්නට ඕනේ ආලෝකයේ උදා වීමත් සමග අඳුර නැසිලා යනවා. අන්න ඒ වගේ අපි පුජ්‍යලත්වයේ තුල ඉඳගෙන පටිච්ච සමුප්පාද න්‍යායෙන් බැහැර වෙලා අන්තයක් තුල ඉඳගෙන උත්සාහවන්ත වෙනවා නම් අපි කෙනකෙනාගේ හිත තුල රූපේ දිහා බලලා වේදනාව හදා ගන්නවා. එහෙනම් මෙන්න මේ වේදනාව හදාගෙනයි අපි රූපයට බැඳෙන්නේ කියලා ගත්තොත් මේක කොයිතරම් මුලාවක්ද? තව විදිහකින් ගත්තොතින් කෙනකෙනාගේ හිත තුල තම තමන්ට හදන්නට පුළුවන් වේදනාව අරඹේලා තෘෂ්ණාව කියලා ගත්තත් වැරදි. එහෙනම් කවුරුවත් වේදනාව අරඹේලා තෘෂ්ණාව හදනවා නෙමෙයි. අවිද්‍යාව මූලික කරගෙන මෙන්න මේ අවිද්‍යාපච්චා සංඛාරා සංඛාරපච්චා විඥානං විඥානපච්චා නාම රූපං නාම රූපපච්චා සලායතනම් සලායතන පත්‍යා පස්සෝ පස්ස පත්‍යා වේදනා වුණොත් ඉන් ආයේ නැවත විද්‍යාවක් උතනට එන්නේ නැහැ. තෘෂ්ණා උපාදාන භව ಜಾති වලින් ඒක කෙරවෙල වෙලා යනවා. අන විද්‍යාව මූලික කරගෙන කුසල මූල පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වුණොතින් ලෝකෝත්තර කුසල මූල විදිහට අන්න ඒ තුල මොකද්ද වෙන්නේ? අව්‍යාකත ධර්ම ටික එහෙම නැත්නම් අව්‍යාකෘතව ගොඩනැගෙන විපාක ධර්ම ටික ගොඩනැගිලි ඉවර වෙලා විපාක හිතෙන් පහළ කරන වේදනාව සුඛ දුක් උපේක්ෂාව වශයෙන් පහළ වෙනවා. වේදනාවේ යථාර්ථය දැනගත්තට පස්සේ විද්‍යාව මූලික කරගෙන කුසල මූල පටිච්චසමුප්පාදයන් නම් ක්‍රියාත්මකුනේ ආයි බලෙන් තෘෂ්ණාව නැති කරගන්න දෙයක් නෑ. බලෙන් අපි හදනව නෙවෙයි. අන්න ආශ්‍රව කාම ආශ්‍රව, ditthi ආශ්‍රව, භව ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව දුරු කරගෙන පටිච්ච සමුප්පාද න්‍යාය ධර්මයක් පහළ කරගන්න පුළුවන් ඥානයක් පහළ වුණොත් අන්න තෘෂ්ණාව නිරෝධ කරන පිළිවෙත මාර්ගයේ ඥානෙ උපදින්න පටන් ගන්නවා. අපිට එහෙනම් මෙන්න මෙතනදී නුවණක් ඇවිල්ලා තියෙන්නට අවශ්‍යයි ඥානයක් ඇවිල්ලා තියෙන්නට අවශ්‍යයි. පටිච්ච සමුප්පාද න්‍යාය මේ විදිහට දැක ගන්නට පුළුවන්කමක් තියෙනවා නම් අන්න ඒ තුලින් දුක නිරෝධ කරන්නට පුළුවන්. දුක කියලා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. පංච උපාදානස්කන්ධයේ කොතනද එතන දුක තියෙනවා. පංච උපාදානස්කන්ධයේ Nirodhe කොතනද අන්න එතන දුක Nirodhayi. එහෙනම් මේ දුකෙන් නිදහස්ුනේ දුක් විඳේ සත්‍ය පුජ්‍යලයක් නෙමෙයි. දුකෙන් නිදහස් වෙලා ඊතර උනේ සත්‍ය පුජ්‍යලයක් නෙමෙයි. අවිද්‍යාව මූලික කරගත්ත පංච උපාදානස්කන්ධය දුකයි. විද්‍යාව මූලික කරගත්ත පංච උපාදානස්කන්ධයේ Nirodhaය දුක්ඛ Nirodhayයි අන්නේ Nirodha කරන පිළිවෙත දුක Nirodha කරන මාර්ගයේ විදිහට පිළිවෙත විදිහට දකින්න නුවණ ඥානය කියන එක අපිට මෙතනදී පහළ වෙලා තියෙන්නට අවශ්‍යයි උදා වෙලා තියෙන්නට අවශ්‍යයි එහෙනම් අපි දකින්නට අවශ්‍යයි මේ තුල ඉඳගෙන කටයුතු කරනකොට අපි ලෝකේ පරිහරණය කරනකොට පුජ්‍යල සංඥාවෙන් අපිට ලෝකයේ ලෝක සංඥා තියෙනවා. එහෙනම් ලෝකයේ ලෝක සංඥා ඇතුව අපි කටයුතු කරන්නෙම පංච උපාදානස්කන්ධය තුල බව අපි දකින්නට ඕන. රන් රහතන් වහන්සේලාට ලෝක සංඥා නැහැ කියලා දේශනා කළා තියෙනවා. එහෙනම් ලෝක සංඥා නැහැ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ ලෝකයේ කියවනම් පංච උපාදානස්කන්ධයක් රහතන් වහන්සේලාට ගොඩ නැගෙන්නේ නැහැ. එහෙනම් රහතන් වහන්සේලා කිව්වමත් දකින්න එපා පුජ්‍යලත්වයෙන් අරගෙන බාහිරේ රහතන් වහන්සේලා අපිට මුණ ගැහෙනවා. එතනින් නෙවෙයි අපි දකින්නට ඕන. පංච උපාදානස්කන්ධේ නිරෝධ කළොතින් අන්න එතන පංච උපාදානස්කන්ධේ නිරෝධයක් ඇත්තන් සහ මුලින්ම අවිද්‍යාවේ නිරෝධයක් ඇත්තන් තෘෂ්ණාවේ නිරෝධයක් ඇත්තන් අන්න එතන තමයි රහත් කියලා අපි ප්‍රකාශ කරන්නේ. එහෙම නැතුව රහත් උනේ සත්වයේ පුජ්‍යලේක්වත් දුක් විඳ විඳ හිටපු සත්වයේ පුජ්‍යලේක් රහත් උනාවත් නොයි කියන ඥානීය නුවණ අපිට තියෙන්නට අවශ්‍යයි. අපි බොහෝ පිරිසක් වරදවගෙන ඉන්නවා. අද දවසේදී පුජ්‍යලේක්ව නිවන් දක්වන්නට ඕන. පුජ්‍යලයේ තමයි මේ තෘෂ්ණාව සකස් කරගන්නේ. තෘෂ්ණාව සකස් කරන පුජ්‍යලයව තමයි අපි නිවනට ගෙනියන්න ඕන කියලා වරදව ගත තැනක් තියෙනවා. මෙන්න මේ වරදෝගත් න්‍යාය නිසා බොහෝ පිරිසක් ධර්ම පද කටපාඩම් කරමින් වචන පදවල ගොතමින් පුජ්‍යලයාව නිවනට ගෙනියන්න අප්‍රමාණ වෙහසක් දරනවා. තෘෂ්ණාව සකස් කරන පුජ්‍යලයාව අපි නිවනට ගෙනියන්නට අවශ්‍යයි. ඒ පුජ්‍යලයා තමයි බාහිර රූප සද්ද ගන්ධ රස ස්පර්ශවල නැති එකක් හිතෙන් හදාගෙන බැඳි බැඳි ඉන්නේ. එහෙනම් මේ ලෝකේ කොහෙවත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශයන් තුල සැපයක් නැහැ කියලා අරගෙන එතකොට සැපයක් නැහැ කියලා අරගෙන ඒක අපි කෙනකෙනාගේ හිතින් හදාගෙනයි බැඳෙන්නේ කියලා අරන් බොහෝ පිරිසක් දන්නේ නැහැ රූපය කියන එක අපිට මුණ ගැහෙන්නේවත් නැති බව. එයා අරන් තියෙන්නේ පුජ්‍යලත්ව ඉඳගෙන අවිද්‍යාසහගත දෘෂ්ටි ඉඳගෙනම පවතින රූපයක් තියෙනවා. හැබැයි ඒ පවතින රූපේ තෘෂ්ණා කරන්න දෙයක් නැහැ. සැපයි කියලා ගන්න දෙයක් නැහැ. මෙන්න මේ සැපයි කියලා ගන්න තියෙන දේ අපේ හිතෙන් මේ හදාගන්න. එහෙනම් අපේ හිතින් හදාගන්නවා කියනකොටම අන්න මොකද්ද වෙලා තියෙන්නේ? අපේ හිතින් හදාගන්නවා කියනකොටම රූපයත් ඇත කියන අන්තයකට වැටිලා හදාගන්න හිතකුත් තියෙනවා. එතකොට රූපේ දිහා බලන් ඉන්න එක හිතක් තියෙනවා. අන්නේ හිතේ තමයි තෘෂ්ණාව උපදින්නේ කියන මහා මුලාසහගත දැක්මක් තුළ ඉඳලා කටයුතු කරන බව අපිට නුවණක් තියෙන්නට අවශ්‍යයි. එහෙනම් අන්නේ ඥානය අපිට පහළ වුණේ නැතිනම් කවදාකවත් අපිට මෙන්න මේ දුක නිරෝධ කරන පිළිවෙත පිළිබඳ අවබෝධයක් ලබන්නට පුළුවන් කමක් අපි අද දවසේදී මේ සූත්‍ර දේශනාව තුළින් බලාපොරොත්තු වුණේ පටිච්ච සමුප්පාද න්‍යායිකව මේ ලෝකයේ දකින්න නුවණ ඥානය පහළ කරගන්නට අවශ්‍ය කරන විදිහ ධර්මකාරණා කිහිපයක් සාකච්ඡා කරගන්නට මේ ධර්මකාරණාවන් සාකච්ඡා කරගෙන යනකොට විශේෂයෙන්ම අපි අවධානය යොමු කළා අද දවසේ කතා කළේ පංච උපාදානස්කන්ධය පිළිබඳව පංච උපාදානස්කන්ධය කියන කාරණාව ගැන විස්තර කරගෙන යනකොට පුජ්‍යලේකුගේ පංච උපාදානස්කන්ධයක් ගැන නෙවෙයි අපි කතා කළේ. බොහෝ පිරිසක් පංච උපාදානස්කන්ධය කියවට පස්සේ හිතනවා පංච උපාදානස්කන්ධයක් තියෙනවා තමයි. ඒ පංච උපාදානස්කන්ධය නිරෝධ කරන්න ඕන මගේ පංච උපාදානස්කන්ධය. එතකොට අරගෙන ඉවරයි පංච උපාදානස්කන්ධය ඇතුළේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා. ඒ ජීවත් වෙන කෙනාගේ පංච උපාදානස්කන්ධය තමයි අපි නැති කරන්නට ඕන. දුරු කරන්නට ඕන කියන තැනකටපත් වෙලා තියෙනවා. එහෙනම් ජීවත් වෙන කෙනෙක් පංච උපාදානස්කන්ධය තුළ ඉන්නව නෙවෙයි. යථාර්ථය අපි දකින්නට ඕන අපිට රූපය කියන එක මුණ ගැහෙන්නේ නැති බව නුවණක් යෙදෙන්නට ඕන. ඒ වගේම වේදනාව කියන මට්ටමත් අපිට සංඥා සංකාර විඥාන වලින් හඳුනා ගන්න මොහොත වෙනකොටත් ඉතිරි නැතුව Nirodha බව අපි දකින්නට ඕන. අන්නේ දැක්කේ නැත්තම් මොකද්ද වෙන්නේ? එතනත් කාම කියන තැනින් අයින් වෙලා ගිහිල්ලා නැවත වතාව මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව කියන මට්ටම උපදින්නට හේතුවක් තියෙනවා ඇයි? රූපේ නම් පෙනිලා නැහැ රූපේ නම් දැකලා නැහැ හැබැයි වේදනාවට අපිට පුළුවන්කම තියෙනවා පුජ්‍යලයකට තණ්හා වෙන්න කෙන කෙනාට තණ්හා වෙන්න කියලා ගත්තත් නැවතත් වෙනවා තෘෂ්ණාව හදන කෙනෙක් ඉන්නවයි කියන තැන මෙන්න මෙතන ඉඳලා ගත්තොත් බොහොම භයානක වෙනවා අසඤ්ඤ පැත්තකට යන්න පුළුවන් වේදනාව නැති කරලා එහෙනම් හදන වේදනාව අපි නැති කරන්න ඕන කවුද වේදනාව හදන්නේ කොතන ඉඳලාද හදන්නේ මොකක් වෙනුවෙන්ද හදන්නේ? අපි දකින්නට ඕන වේදනාව කවුරුත් හදනව නෙවෙයි. එනම් මෙන්න මේ වේදනාව ස්පර්ශය නිසා හටගත්ත මිසක කෙනකෙනා හැදුවා නෙවෙයි. එහෙනම් තෘෂ්ණාව කවුද හදන්නේ? කවුරුත් හදනව නෙවෙයි. අවිද්‍යාසහගත ditthිය නිසා වේදනාපච්ච තණ්හා ගොඩනගෙන බව දකින්න නුවණ පහළ වෙන්න ඕන. මේ නුවණ නැතුව, මේ ඥානෙ නැතුව, මේ අවබෝධය නැතුව කොයිතරම් අපි තර්කවාද ගිනාවත් අපිට පුළුවන් කමක් නැහැ මේ ධර්මතාවය දකින්නට. එහෙනම් අපිට නුවණක් තියෙන්නට ඕනේ එහෙමනම් අපි මෙතනදී අනිච්ච සංඥාව තුළ අපි දකින්නට අවශ්‍යයි. අනිච්ච කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන කාරණාව. මේ යථාර්ථය දකින්න එක. එහෙම නැතුව ඊයේත් පැවතුණු අදත් පවතින හෙටත් පවතින පුජ්‍යලයක් ඉන්නවා. ඒ පුජ්‍යලයාගේ තමයි මේ පංච උපාදානස්කන්ධයක් හැදි හැදි හැදි හැදි යන්නේ කියලා අපි අරන්නේ. එතකොට ඊයේත් හිටපු අදත් ඉන්න අනාගතයටත් යන පුජ්‍යලයේගේ පංච උපාදානස්කන්ධයක් හැදෙන නිරෝධ වෙන ක්‍රමයක් දකිනවා නම් මෙතන වැරදි. එහෙනම් අපි තෝරගන්නට ඕන ඊයේත් හිටියා අදත් ඉන්නවා අනාගතයටත් යනවා කියන මෙන්න මේ අවිද්‍යාව සහගත දෘෂ්ටියේ ඉන්න තාක්කල් ඉන්නේ පංච උපාදානස්කන්ධය තුල. එහෙනම් මේ අනිත්‍ය සංඥාව කියන කාරණාවෙන් මහා ගැඹුරක් පිළිඹු වෙනවා. මේ අනිත්‍යයි කියලා කියන ධර්මතාවය ඇත්තටම අපි දකින්නට ඕන මට කැමතිසේ නැත් නෙවෙයි. වෙන කෙනෙකුට කැමතිසේත් නැත් නෙවෙයි. තව කෙනෙක් විසින් කරනවත් නෙවෙයි, ඉබේ සිද්ධ වෙනවත් නෙවෙයි. මෙන්න මේක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන ඒ හේතු නිරෝධ වීමෙන් ඉතිරි නැතුවම නිරෝධ වෙන ධර්මතාවයක් බව දකින්නට නුවණක් තියෙන්නට එනම් මේක කාගේවත් කැමැත්තට පවතින ධර්මතාවයක් නොවේයි කියන තැන අපිට ඥානයක් පහළ කරගන්නට ඕන. මොකද කාටවත් කැමතිසේ නෑ කියලා දකින්නකට කැමතිසේ නෑ කියලා දකින්න කෙනෙක් ඉන්නවා. මට කැමතිසේ නෑනේ මේක. එහෙනම් මට කැමතිසේ නෑනේ මේක මේක කියනකොට අපි ගොඩක් වෙලාවට ගන්නෙ මොකද්ද රූපේ මට කැමතිසේ නෑ. එහෙනම් කැමැතිසේ නැති වෙන රූපයක් එයාට හම් වෙලා. එහෙනම් අපි හොඳට දකින්නට ඕන කැමැතිසේ නැති වෙන රූපයක් දකින්න කෙනෙක් ඉන්නව නෙවෙයි යථාර්ථය අපිට රූපය කියන එකවත් දැක ගන්නට බැරි බව නුවණක් ඥානයක් මෙතනදී යෙදිලා තියෙන්නට ඕන. පංච උපාදානස්කන්ධය හට ගැනීම පිළිබඳ අවබෝධයක් තියෙන්නට ඕන. පංච උපාදානස්කන්ධයෙන් තොරව අපිට ලෝකයේයි පුජ්‍යලත්වෙන් ගන්නට වෙන කිසිවක් නැති බව අපිට දැනিলা තියෙන්නට ඕනේ. පංච උපාදානස්කන්ධය නිරෝධ කළා නම් පුජ්‍යලත්වයේ නිරෝධයි කියන තැන ඥානයක් තියෙන්නට ඕන. අන්නේ නිරෝධ කරන පිළිවෙතක් නැත්තම් අන්නේ ඒ තුල හික්මීමෙන්ම තමයි අපිට මෙන්න මේ දුක නිරෝධ කරන්නට පුළුවන්කම තියෙන්නේ කියන නුවණ අවසාන වශයෙන් අපිට අද දවසේදී මේ සූත්‍ර දේශනාව ඇසුරු කරගෙන යෙදිලා තියෙන්නට අවශ්‍ය කරනවා. අපි අද දවසේදී සංයුත්ත නිකායට අදාළ සූත්‍ර දේශනාවක් තමයි තෝරගත්තේ. සංයුත්ත නිකායට අදාළව අපි අද දවසේදී මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරගන්නට යෙදුණා. සංයුත්ත නිකායේ ධම්මචක්කප්පවත්තන වග්ගයට අදාළ කන්ද සත්‍ය සූත්‍රය තමයි අපි අද දවසේදී මාතෘකා කරගත්තේ. මේ තුන් වූ ධර්මකාරණා කිහිපය සාකච්ඡා කරගන්නට. එහෙමනම් විශේෂයෙන්ම අවසාන වශයෙන් දුක කියන්නේ පංච උපාදානස්කන්ධේ බව දැකලා දුකේ හට ගැනීම තෘෂ්ණාවේ හට ගැනීම බව දැකලා තෘෂ්ණාව නිරෝධ කරනවා නම් අන්න එතන දුක නිරෝධයි කියලා දැකලා තෘෂ්ණාව නිරෝධ කරන සම්මා දිට්ඨිය පහළ කරගෙන මෙන්න මේ සම්මා දිට්ඨිය තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ කර ගැනීම දුක නිරෝධ කරන පිළිවෙත බව දකින්න ඥානයක් නුවණක් පහළ වුණා නම් අන්න ඒක අපිට බොහොම වැදගත් වෙනවා අද ධර්ම දේශනාව තුළින් අල්ප මාත්‍රයක හරියම් ධර්මඥානයක් පහළ කරගත්තා නම් උතුම් නිවන පිණිස නිවන් මාර්ගයට යම් තාද්දුරට හේතු උපනිශ්‍රයක් කරගත්තා නම් උපකාරක ධර්මයක් බවට පත් කරගත්තා නම් ධර්ම ශ්‍රවණයේ තුලින්ද ධර්ම දේශනාව තුලින්ද ජනිත වන්නට යෙදුණු සියලු පුණ්‍ය කුසල ශක්තිය ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූද නොකළා වූද සෑම සියලු සත්වයන්ටම උතුම් වූ නිවන පිණිසම හේතු වේවා උපකාරක ධර්මයක් බවට පත් වේවා සතර වර්ගයේම මිය පරලොව ගිය සියලුම ඥාති වර්ගයාට මෙකී පුණ්‍ය කුසල ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන්ෙත්වා එසේ අනුමෝදන් වීමෙන් උතුම් වූ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීම පිණිස අවශ්‍ය කරන මාර්ග ඥානෙ පහළ වෙත්වා සියලු ලෝක සියලු සත්වයන්ටම උතුම් වූ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය කුසල ශක්තිය හේතු වාසනා වේවා ප්‍රඥා පාරමිතාවක් බවටමපත් වේවා කියලා සාදුනාදයක් පවත්වනවා හැම දිනාටම තිරුවන් සරණයි යහපතක් වේවා